මුදල් ඇමති රවි කරුණානායක මහතා ප්‍රකාශ කරා රටේ ආර්ථිකය කඩා වැටලා තියෙන ආදායම් ලැබෙන ප්‍රමාණය අඩුයි. මේ රාජ්‍ය සේවකයන්ට පඩිගෙවන එකත් අර්බුදයක්. එතකොට විප්ලවී අයවැයක් දැන් ඉදිරිපත් කරනවා කියලා කියනවා නොවැම්බර් 20 අපිට ඉතා පැහැදිලි දැන් මේ ලෑස්ති වෙන්නේ මොකටද කියලා. මේ වෙනකොට ඉල්ලීම් කොටකුත් ඉදිරිපත් වෙලා තියෙනවා. රාජ්‍ය සේවකයන්ගේ දීමනා සියල්ල වැටුපට එකතු කර ගැනීම, පෞද්ගලික අංශයට දෙනවයි කිව්ව 2500 ලබා ගැනීම, වතුකම්ගේ දෛනික වැටුප රුපියල් 1000ක් දක්වා වැඩි කර ගැනීම. ඒත් මේවා දැන් අමතක කරලා දාලා යන්න යන්නේ. අනිල් වික්‍රමසිංහ මහත්තයා කිව්වා සැප්තැම්බර් මාසේ වැටුපට එකතු කරනවා කියලා දීමනා සියල්ල. ඒ නිසා අපි සියලු වෘත්තීය සමිති වලට මේ අයිතිවාසිකම් කප්පාදුවට එරෙහිව ඉදිරියට එන්න සූදානම් වෙන්න කියලා අපි පැහැදිලිව කියන්න කැමතියි. නමුත් දැන් ලෑස්ති වෙන බව ඉතා පැහැදිලි කප්පාදුවක.